මේ පොලිස් පනත අලුත් පනත මොකක් මොනවද සංශෝධනය කරන්නේ මොනව වගන්ති මැදින් ප්‍රකාශක දෙයිහාමුදුරු මෙහෙම කිව්වේ නැත්නම් අපිට හිතෙන්නේ මොකද ඒකසරේට රාජ්‍ය ව්‍යාපාර සීමා සහිත සමාගම් වලට පත් කරනකොට මේ රටේ මතුවෙන රැල්ල විරෝධය ඕන කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් ඒතර ඒ නිසාද මේ පොලිස් පනත දැම්ම සංශෝධනය කරන්නේ හිට්ලර්ගේ ওই පොලිසයක් හදන්න පාතාලේ ප්‍රධාන මුල් පාතාල සෙන්පතියන් එක්ක ඇමතිවරුන් යහන්ගත වෙච්ච ආණ්ඩුවක් මේ ආණ්ඩුවක් යටතේ පොලිස් පනත සංශෝධනය කරනවා කියලා කියන එක ඇතුලේ අපිට පේන්නේ මොකක්ද පොලිස් රාජ්‍යයක් සඳහා මේ වික්‍රමසිංහ මහත්තයා ආණ්ඩුව පියවරෙන් පියවර ඉදිරියට තියලා පහුගිය මාස හත ඇතුළතදී දැන් නිර්භීත පියවරක් තියෙනවා මැතිවරණ ප්‍රකාශනය ඇතුළත